කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් තවත් එකක් තියෙනවා. මේ ලෝකෙහි දැන් මේ රූප ගැන විග්‍රහ කරනකොට මේකේ මූල ධර්මයත් ලෝක සත්‍යයගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. පැවැත්ම වටිනවා කියන නිගමනය කරන්න නම් යම්කිසි කෙනෙකුට ආස්වාදයක් තියෙන්න ඕන. ආස්වාදයක් නිසාම ලෝක සත්‍යය පැවැත්ම වටිනවා කියන නිගමනය තියෙනවා. යම් කෙනෙකුට ආස්වාදයක් ලැබෙනවා නම් මොනවැන්ද ආස්වාද විඳින්නේ? ආස්වාදයට ප්‍රියමනාපන ආස්වාදයේ ලබන්ට උ මොනවද උට අවශ්‍ය වෙන්නේ? ආස්වාද හය ආකාරයකින් ලෝක සත්‍යය ගන්නවා. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රස ආස්වාද, ස්පර්ශ ආස්වාද, ධර්ම ආස්වාද කියන්නේ. ওই ටික තමයි ලෝක සත්‍යය ආස්වාද වශයෙන් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ බලාපොරොත්තු වෙන ආස්වාදයේ ලෝකෙට යලි යලි ගොඩනගලා දෙන්න නම් ඒකට අවශ්‍ය කරන මූල ද්‍රව්‍ය ටිකක් තියෙනවා. අන්නේ පළවෙනි මූල ද්‍රව්‍ය තමයි රූපය. රූපයක් නැතුව කිසිම ආස්වාදයක් ගොඩනගන්න විදියක් යම් වේදනාවක් ගොඩනගෙන නම් ස්පර්ශයක් ලැබෙන්න ඕන. ස්පර්ශයක් ලැබෙන්න නම් රූපාකාරය දෙකක් එකට ස්පර්ශ වෙන්න ඕන. කියලා ගැටෙන්න ඕන. නැත්නම් වේදනාවක් වින්දනයක් හටගන්නේ නැහැ. වින්දනයක් හටගත්තේ නැත්නම් ආස්වාදයක් හටගන්නේ නැහැ. එයා වින්දනයක් හටගන්නා වේදනාවක් හටගන්න නම් ස්පර්ශයක් ලැබෙන්න ඕන. ස්පර්ශයක් නැති තැනක වේදනාවක් ඇහැට රූප ස්පර්ශයක්, කන්ට ශබ්ද ස්පර්ශයක්, නාසයට ගන්ධ ස්පර්ශයක්, දිවට රස ස්පර්ශයක්, කයට පහස ස්පර්ශ, පොට්ටබ්බ ස්පර්ශයක්, මනසට ධර්ම ස්පර්ශයක්. මෙන්න මේ කියන ටික ඇතුළු තමයි ඔය කියන්නා කොටස ඇති වෙන්නේ. දැන් මනසට ධර්ම ස්පර්ශ ඇති වෙන්නේ එක්තරා රූප කොටසක. ඈ මේ රූප කොටසට කියන්නේ අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන රූපං. ධර්මායතනෙට හේතුකාරක වන රූප කොටසක් තියෙනවා. අන්නේ රූප කොටස ඉන්න ඕනේ. මනසට අරමුණක් එන්නේ. සතර මහා භූතයන්ගෙන් හටගත් මහා භූත රූප නෙමෙයි. හැබැයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතරකින් යුක්තවන්නා වූ දෙයක් තියෙනවා රූපය. මේකෙන් හටගන්න භෞතික රූපයන්ගේ මූල ධර්මයේ මූලයේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියන මෙන්න මෙතෙන්ට හටගත්තට පස්සේ තමයි ලෝක සම්මත රූපයක් බවට පත් වෙන්නේ. අතිදීන් රූපේ. ඔකේ මනෝ රූපයේ ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය. ඒක ගති ලක්ෂණ හතරක්. මේ ගති ලක්ෂණ හතරක් නිසා ගොඩනගා ගන්න මනෝ නිර්මාණයකින් තමයි භෞතික රූපයන්ගේ ආරම්භය ගොඩනැගෙන්නේ. භූත රූප ගොඩනැගෙන්නේ. දැන් නාම සහ රූප කියලා කොටස් දෙකකට වෙන් කරනකොට අර මූල ධර්මය එහෙනම් රූපයන්ගේ ගොඩනැගීමේ මූල ධර්මයත් එක්කලම දෙකම සම්පීඩනයලා තමයි නාම සහ රූප අර නාම අවස්ථාව තමයි මුලින්ම තිබිච්ච ආපෝ අවස්ථාව තේජෝ ගතිය වායෝ ගතිය පඨවි ගතිය ගති ගති හතරක් ඉන්නේ. මෙන්න මේ ගති හතරක ආරම්භයෙන් ඊට පස්සේ ඒකේ හටගන්න දීලා නිර්මාණය තමයි ලෝක සම්මතයේ රූ නාම රූප වෙන් කරනකොට රූප කියලා වෙන් කරනවා. ආපෝ ආපෝ භූත වෙන්න ඕන. තේජෝ තේජෝ භූත වෙන්න ඕන. වායෝ වායෝ භූත වෙන්න පඨවි පඨවි භූත වෙන්න ඕන. එතන ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියන භූත හතරක් කෙනෙකුට. සුද්ධාෂ්ටකේ නැවති. ඊතාසියු රූප කලාපේ පළවෙනි ආරම්භය හට ගන්නවා. අන්නේ ආරම්භයේ පටන් ගෙන තමයි රූප වලට 28කට ගැනීමේ ආරම්භය පටන් ගන්න. රූප 28ක් කියලා. ඒ රූප 28න් හටගන්න ඊට එහා පැත්ත තියෙනවා. ඒක නාම වලට. භෞතික වශයෙන් ලෝකයේ රූපයක මූල ධර්මයේ ගොඩ නැගෙනකොට සුද්ධාස්තකේ නමින් ගොඩ නැගෙනවා. ඒ සුද්ධාස්තක ගොඩ නැගීමේ ක්‍රියාකාරීත්වයේදී උතුජ රූප කියන ක්‍රියාකලාපයට සම්බන්ධ වෙලා රූප සහ රූපයන් නිසා හටගන්න රූප කියන කොටස් දෙකක් වෙනවා. රූපත් රූප නිසා හටගන්න රූපත්. දැන් උතර පටන් ගන්නේ තමයි රූප විග්‍රහයෙන්නේ ලෝක සත්‍යය භුක්ති විඳින අවසානයේ දක්වා. ගොඩනගාගෙන භුක්ති විඳලා අවසාන වෙනකන් සිද්ධ වෙන ක්‍රියාදාමී ක්‍රියාකලාපයන්ගේ අවස්ථා 28 ආකාරයකින් වෙන් කරලා ගන්න රූප 28 ආකාරයකින් පෙන්නනවා. ඒක තමයි අටවිසි රූප කියන්නේ. ඔකේ මූල ධර්මී නාම. දැන් අපි හිතුවා අපි හීනෙන් රූපයක් දකිනවා. මනසින් දැක රූපයක්. අපි යනවා ඒකෙත් ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත හතර තිබුණා. භූත හතරෙන් හටගත්ත යම්කිසි පරමාණුවක් නැහනම් ඔය ඊටාම සුද්ධාශකය කියලා ලෝකේ තිබුණා. ඒකද මේ භෞතික ලෝකේ ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය. අංශුමාත්‍රයට හරිය. හරි අපි හැම කෙනෙක්ම හීන ලෝකයක දකිනවා මේ වගේම මේ ලෝකයක්. මේ මනුස්ස ලෝකේ වගේම ලෝකයක් අපි දකිනවා. ඒ හීන ලෝකයක අපි සැරිසරනවා යනවා එනවා ලේක් දේවල් කරනවා. කුද්දලිය හම්බ වෙනවා. ගස් කොළන් පේනවා. මහ පොළොව පේනවා. ලින්තොටු පේනවා නුයික් දැන් මේ ලෝකේ ඇසුරු කරන හැම දෙයක්ම ඒකේ බෙලියේ. ඒතර එකක් මාත්‍රයක් නෙමෙයි දැකලා තියෙන්නේ මුළු ලෝකයක්ම දැකලා තියෙනවා හීනේ. දැන් අපි අහුවොත් ඒ හීනෙන් දැක ලෝකේ මේ ලෝකේ කොයි පැත්තටද තිබුණේ? උතුරේද දකුණේද නැගෙනහිරද වස්නාහිරේද උඩද යටද කොහෙද මේක තිබුණේ? දැන් ඔබේ හීන ලෝකේ ඔබ දැක හීන ලෝකේ ඔබලා ඉඳන් කොච්චර දුරද තියෙන්නේ? දුර ප්‍රමාණය කොච්චරද ඒකට? ඔය ප්‍රශ්න එකකටවත් උත්තර දෙන්න පුළුවන්. ඔබ දැක හීන ලෝකෙ ලිදකින් ආනවා දැකනවා. ඒ ඔබ හීන ලෝකෙ දැක ලිද කොහෙද තිබුණේ? ඔව් මෙලෝ ජීවත් වෙන පුද්ගලයෙක් හීනෙන් දැක්කා. ඒ පුද්ගලයා දැන් ඉන්නේ කොහෙද? ඔයාගේ අහුවත් උත්තර දෙන්න පුළුවන්. අන්න එතින් ඒකට උත්තර දෙන්න බැරි දෙයක් ඒක. මොකද ලෝකයේ තිබෙනා වූ ලෝකයේ භෞතික රූපයන් හා සම්බන්ධ සත්‍යයන්ට සම්බන්ධ නැති කොටසක්. අපි දැකීම නිසා අපිට නිගමනය කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ කියන්න බෑ. එහෙම ස්වභාවයක් අපි දැක්කේ නැහැ කියන්න බෑ. දැක යමක් ඇත්නම් ඒක ලෝකේ විද්‍යාමාන දෙයක්. ඔව්. හරි සතහන තමයි කියන්නේ. මේ හටගන්න සතහන මනසෙන් දැක්කහම ඒ සතහන් රූපයට තමයි අපි ඉස්සෙල්ලා කියන්නේ නාමය නාමයටයි රූප කියේ. අනිදස්සන. ඒක දකින්නත් නෑ ලෝකේ. අපපටිගම්. ඒක ස්පර්ශ කරන්න තැනකුත් නෑ. ධම්මායතන පරියාපන්න. ඒක ධර්මායතනෙටයි අයිති. ධම්මායතන පරියාපන්න රූප. අන්න ධර්මායතනෙ පිළිපන් රූප. එහෙනම් මේකත් එක්තරා නාම කොටසට අයිති වෙලා තියෙන එක්තරා රූප කොටසක්. ඉතින් හීන ලෝකේ ඒ රූපේ දැක්කහම ඒ නිසා වේදනාවක් හටගන්නවා. රූප වේදනා. ඒ හීන ලෝකෙන් දැක්ක රූපේ පිළිබඳ සංඥාවකුත් උපදිනවා. එතකොට ඒක සංඥා. ඒ පිළිබඳව යම්කිසි ප්‍රියමනාපෝ අප්‍රියමනාපයකුත් හටගන්නවා. හීන ලෝකෙන්. ඒක සංකාර කොටසයි. එතකොට ඒ පිළිබඳ ගොනු වෙච්ච වැටහීමක් දැනීමක් ඇති හිතකුත් හටගන්නවා. ඒක විඥානයේදයි. මේ ඔක්කොම අදාන මනෝ කියන කොටසයි තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතරම් තියෙන පංචස්කන්ධ. භෞතික ලෝකයේ තියෙනවා ඒවෙන් ඉන්නසා ඒකෙන් හටගත්ත දෙවෙනි අවස්ථාව. භෞතික ලෝකයේ. අන්න ඒකේ හට ගන්නා ඒවා තමයි අර ගති හතරට අනුකූල වන්නා රූප හතර. පැවැත්මේ බලාපොරොත්තු ආස්වාද විඳීමේ බලාපොරොත්තු ලෝක සත්‍යයට පවතිනවා. කුමක් නිසාද? කවදාහරි ලෝකයා භෞතික ලෝකයක් ඇතුළු කරලා ඒකෙන් ගත්ත මතක සටහන. ආස්වාදාත්මක මතක සටහන. ඔහුගේ මනසෙන් නිර්මාණය කරපු රූපයක් තුලින්. ඔහු විඳිනවා. ඒ මෙන්න මේ විඳගන්න රූපයේ මූල අවස්ථාවක් තියෙන ඔය ආකාරය. ඒ මනෝලෝකයේ තුල ඔහු විඳින ආස්වාදේ භෞතිකව බලාපොරොත්තු වෙනවා. ඒ යමක චන්දරාගයෙන් බැඳීමක් ඇද්ද ඒක බාධාවක්. දැන් වින්දනය කිරීම කියන එකයි චන්දරාගයෙන් බැඳීම කියන්නේ දෙකක්. දැන් යම් කිසි දැන් මෙහෙම හිතා ගන්නකො යමක් විපාක වශයෙන් නිස්පාදනය කළාට පස්සේ ඒ නිස්පාදනය කරපු එකේ පැවැත්මට ඒකට අනුකූල දේ ඒකට ගෝචර වෙන්න ඕනේ. ඒක නොකළොත් එහෙම නොදුන්නොත් ඒක අසහනකාරීත්වයක් ඇති කරන ඒ හේතුව. පැවැත්ම ගොඩ නැගුණා නම් පැවැත්ම ගොඩ නැගුණේ යමකින්ද? යමකින් පෝෂණය වීමට හේතුකාරක ඇතුවද? ඒකේ අපි අතුරු කරන තාක්කල් අපේ මනසින් අතුරු කරන තාක්කල් ඒ පෝෂණය ඒකට ලැබුණොත් එහෙම අපි අසහනකාරීත්වයටපත් වෙනවා. ලෝක ස්පර්ශයන් ලැබීම නිසා ආස්වාද ලැබීමේ බලාපොරොත්තුෙන් තමයි ලෝකයේ ගොඩනැගෙන්නේ. පෙර භවයේදී කාම ලෝකයේ කාමකයක් මතු කරගන්න බලාපොරොත්තුෙන් තමයි කාම ලෝකයක් ගොඩනැගීමේ මූලාරම්භය පටන් ගත්තේ. එහෙනම් ඒ කාම ස්පර්ශයන් ඒකට ලැබුණු අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙන විපාකස්කන්ධය තමයි ඒ ගොඩනැගුණේ. ඒතකොට ඒකට අවශ්‍ය කරන මේ ප්‍රතිකර්මයේ දෙනකොට සමතුලිත වෙනවා. తాවකාලිකව. ඒ පැවැත්ම තියෙනකම් මේකේ ස්වභාවය ඒකයි. ඒ පැවැත්ම ගෙදෙනවා ඒක ගොඩ නැගෙනවා සමතුලිත වෙනවා ආයිත් අසහනයටපත් වෙනවා ආයිත් දෙනවා ආයි ගොඩ නැගෙනවා ආයි සමතුලිත වෙනවා ඕව තමයි පැවැත්ම වෙන එක යන්නේ. බඩිකිනි වෙනවා බත්තන මොනවා හරි ආහාර ගන්නවා බඩිකිනි ඇරෙනවා ආයි ටිකක් වෙනවා ආයි බඩිකිනි වෙනවා ඉතින් ආයි ආහාරය ගන්නවා ආයි බඩිකිනි ඇරෙනවා බඩිකිනි ඇරෙනවාම සමතුලිතයි. විපාතේ නා වතර වුණා විපාතේ ඇරෙනවා. දැන් ආයි සමතුලිත දැන් වතර ඕනේ. හැබැයි ටික වෙලාගෙන ආයි විපාතේ එනවා. ආයෙ වතුර බීගාම ආයෙ සමතිදපත් වෙනවා. මැරෙනකම් ওই ටික ඔච්චරයි. මොකද හේතුව ගොන්නගලා තියෙන යමක් ගොඩ නැගුවේ අවිද්‍යාවේ නිගමනයේ ඔය විදිහට නා. අසහනකාරී ඌනතාවයක් ඇති දෙයක් ගොඩ නැගෙනවා මිසක්. පූර්ණ දෙයක් ගොඩ නැගෙන විදිහක් නෙවෙයි. එයා කාම ලෝකේ කාම අසහනකාරී ඌනතාවයක් ඇති දෙයක් ගොඩ නැගිලා තියෙනවා මිසක්. පූර්ණ දෙයක් ගොඩ නැගෙන විදිහක් නැති නිසා. බලාපොරොත්තු වේ කාම ආස්වාදයේ මුල් කරගෙන නිසා ගොඩ නැගුවේ. ඌනතාවයක් ඇති කරලා පූර්ණ වෙනකොට ආස්වාදයක් දෙනවා. ආයතරයක් ඒක ඌනතාවයටපත් වෙලා ගෙවිලා යනවා ආයි පූර්ණෙන්ට ආස්වාදයක් දෙනවා. දැන් ආස්වාදයේ හැටියට වෙන්නේ මොකද්ද? ඌනතාවයේ තිබෙන අසහනයට ප්‍රතිකාරය. ඒ අසහනයට දෙන ප්‍රතිකර්මය ආස්වාදයක් වශයෙන් ගන්න ලෝක සත්වයාට. ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු ඌනතාවයක් ගොඩනගන බව. ඔහු හිතා ඉන්නේ ඒ ඌනතාවය ගොඩනගපුවාම තමයි ඒ ආස්වාදය ලැබෙන්නේ කියලා. ඒ ආස්වාදයේ රසාස්වාදයෙන් භුක්ති විඳින හම්බෙන්න ඌනතාවයක්ම ගොඩනගා ගන්න ඕනේ කියලා හිතෙනවා. ඒ නිසාම ලෝක සත්‍ය අවිද්‍යාවේ නිගමනයේ බහැලා. ඌනතාවයෙන් යුක්තවන්නා වූ දෙයක් තමයි රූපයක් වශයෙන් ගොඩනගන්නේ. ඒ නිසා මේ රූපයට අවශ්‍ය දේ සම්පූර්ණ වෙන්න අනුකූල දේ ලැබෙනකොට తాවකාලිකව පූර්ණ වෙනවා. ඒතර ඌන පූර්ණතා ඌනතාවයේ අසහනේ පූර්ණ වෙනකොට ගෙවිලා ඒක අසහනේ සහනේටපත් වෙනවා වගේ දැනෙන්නේ පූර්ණ වෙනකොට. අන්න සමතුලිත සාවේට එනකන් ඌර සුවය. ඇඟ රත් වෙලා ඉන්න වෙලාවට සීතල සුවය. ඇඟ සීතල වෙලා තියෙන වෙලාවට උෂ්ණයේ සුවය. ඇඟ සමතුලිතතාවයටපත් වෙලා ඉන්න වෙලාවේ උෂ්ණයේ සුවය දෙකම සුව දෙනවා. ඇඟේ උෂ්ණත්වයේ සමතුලිතතාවයකින් තියෙනවා. සීතලේ සුව දෙන්නෙත් නෑ උෂ්ණේ සුව දෙන්නෙත් නෑ. යාර උෂ්ණේ ඕනෙත් නෑ සීතල ඕනෙත් නෑ. නැ සීතලයි උෂ්ණයි දෙකම ඕන වෙන එකක් නිසාද ශරීරයේ විලාවර උෂ්ණ වෙනවා විලාවර සීතල වෙනවා. අසමතුලිතතාවයටපත් වෙනවා. ඉතින් ඔහු බලාපොරොත්තු වුණා. හොඳට ෆෑන් එකක් දාගෙන එයා කමිෂන් කරපු කාමරේ කරලා නම් ඒ විදිහට ඉඳ තියනා නම් කොච්චර හොඳද? කොච්චර සුවද? අන්න අවිද්‍යාවෙන් නිගමනයේ බහගෙන ඔහු එහෙම තියා බලාපොරොත්තු වුණා. දැන් ඒ දේ හේතු කරගෙන හටගන්නා යම් රූප කලාපයක් නිපද වෙනවා. ඔහුට සමතුලිත රූප කලාපයක් නිපද වෙන්න හේතු නැහැ. ඔහුගේ ගතියක්ෙන් අනුකූලව. වේලාවකට අධික උෂ්ණයට ගෝචර වෙන, වේලාවට අධික සීතල පාත්‍ර වෙන. ඒ જાතිය එකක්ම ඒ જાතිය ලෝකයේ ගොඩනැගිලා ඒකට ගෝචර වීමක් හම්බ වෙනවා මිසක්. කොයි වෙලාවක සමතුලිත වන්නා වූ කයක් පහි බිහි වෙන විදිහක් නැහැ. ඒ නිසාම සීතලයි උෂ්ණයි දෙක ඕනේ. ආලෝකයයි අඳුරයි දෙකෙන්ම ප්‍රයෝජනෙට ගන්න බලන්න. ඉතින් අඳුරත් ඕනේ ආලෝකයත් ඕනේ. මේ දෙකම එකතු වෙච්ච එකක් ඔහු බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් පුද්ගලයා හැම වෙලාවකම ආස්වාදයක් ලබා ගන්න ඌනතාවයක් බලාපොරොත්තු වෙනවා. අසමතුලිතතාවයක් බලාපොරොත්තු වෙනවා. අසමතුලිතව මානසිකත්වයකින් තමයි අසමතුලිත ලෝකයක් ගොඩනගන්නේ. ඒ නිසා අසමතුලිත මානසිකත්වය නිසා තමයි ලෝකයට රාගීන අවශ්‍යතාවයක් ඒක ඒක නොලැබෙනකොට තමයි ද්වේෂ සහගතව ඒකට තරඟ කරන්න ගැටෙන්න අදහසක් මතුවෙන්නේ. දෙවෙනි අදහසක් මතුවෙන්නේ. යථාර්ථය දැනගන්න බැරුව ඒක සුව මාර්ගයේ ඒකජ්‍ය ගත නිගමනයේ නිසා මූලාව නිසා තමයි අවිද්‍යාව නිසා තමයි. උර මොහේටපත් වෙනා වූ අවස්ථාවක් මතුවේ. රාග දේශ මොහ කියන තුනට ගෝචරෙන් ලෝකයක් තුල අසමතුලිත ලෝකයක් තුල සත්‍යය දැකසරනවා එතනම සාහනය වෙයි. යම් දවසක හිතුණොත් තේරුම් ගන්න පුළුවන් වුණා නම් අසමතුලිත තත්ත්වේ නිසායි මේ ආස්වාදී දැනෙන්නේ කියලා. ඒක සමතුලිත කරගන්න තමයි මේ හැම උත්සාහයක්ම දරන්නේ කියලා. උට සමතුලිත මානසිකත්වයක් උදා වුණා නම් අර උත්සාහ විදිහ එකක්වත් ඕනේ නැහැ නේ ප්‍රශ්න එකක්වත් නැහැ. අන්න ඒක තේරුම් ගත්තාම හරි තේරුම් ගත්තද? කල්යාණ මිත්‍රයෙක්ගෙන් කල්යාණ සම්පත් මිත්‍ර සම්පත්තියකින් ඒක ආගන්න ලැබුණත් හරි ඔව් සමාධියට සමවාදී වෙනවා. ඒකෙන් සමතුලිත වෙනවා. සමතුලිත මානසිකත්වයක් උදා කළාට පස්සේ යන්තරමත් සමතුලිතද ඒ ධර්මට උකට අසමතුලිතතාවයෙන් නිදහස් නිසා ආස්වාද අවශ්‍ය නැහැ. පංචකාම ආස්වාදීම උකට අවශ්‍ය නැති වෙනවා. ඒ ඇති කරගත්ත මට්ටමට හදාගෙන ගොඩනගාගෙන විදින මට්ටමට දරවනු වෙන එයා තියෙන තාකල් හෝ කාම ලෝක ආශ්‍රයේ ඉන්නවා. ඊට වඩා සමතුලිත කරගත්තට පස්සේ ඔහු රූපාවචර ආශ්‍රයයට යනවා. එතන හට ගන්නවා. ඊට අනුකූලව. එතන කාම අසංවරතාවය කාම අසහනකාරීතාවය ඒ ඒ ලෝකේ ඉන්නකන් නෑ. මේ ලෝකේ ඉන්නකන් තියෙනවා. ඒ ලෝකේ ඉන්නකන් මොකද ඒ ලෝකේ විපාක වශයෙන් හටගත්තේ අර සමතුලිත කයක් නිසා. තම තුලද පරිසරයක් ඔහුට ගොඩ නැගෙනවා. ඒ බඳු කයකින් ඒ බඳු පරිසරයේ ඉන්න තාක්කල් ඔහුට කාමයේ සුව දෙන්නේ නැහැ. කාමයේ අවශ්‍යතාවයක් නෑ. මෙන්න මෙහෙම මානසිකත්වයක් ගොඩ නැගෙයි. ඉතින් මේ ලෝක කාම රූප අරූප කියන මේ තුන් ලෝකයේ සැරිසරන අවස්ථාවෙන් අවස්ථාවේ බුද්ධිලයාගේ මානසික පරිවර්තනය වෙන්නේ නැහැ. ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන අවිද්‍යාව නිසා බලාපොරොත්තු වෙනවා. ඒ බඳු අසමතුලිත ලෝකය හරි සුවයි කියලා. මෙන්න මේ බලාපොරොත්තුව තියෙන තාක්කල්. ඒ කුපිලා ඒ ස්ථානෙට ඇලුම් කරනවා. ඒක ඇද ඇදා බැඳ ගන්න බලනවා. මෙන්න මේ නිසා ඔහුට ඇදලා බැඳ ගන්න ගති ලක්ෂණයක් ගොඩනගමින් ඇද ඇදා බැඳ ගන්න ගති ලක්ෂණයක් ඇති වෙන නිසා මෙන්න මේකට කියන ආපෝ ගතිය දැන් ගොඩනගලා වැදගන්නේ මොකටද? යමක් නිෂ්පාදනය කරලා උපනංගව ගන්න. යම්සේ පවත්වා ගන්න තමන්ට අවශ්‍යතාවය ඉටු කර ගන්න. ඒකට අවශ්‍ය සම්මතයේ ගොඩනගෙන මානසිකත්වයක් යම් කෙනෙකුට තියෙනවනම් ඒ ගොඩනගා ගැනීමට අහු වෙනකන් ඔහුට ඔප්නංවා ගන්න gati ඒවා තෙද gati එනවා ඒක නා තේජෝ gati ඒතර ඒක තරඟකාරී ලෝකයක තරඟ බඩුවක් බවට පත් වෙන නිසා ඔහුට ඒක අනිකාගෙන් බේරගන්න තමාට ඕනේ විදිහට පරිහරණය කරන්න තමාට ඕන විදිහට නැඹුරු කරගන්න හදවා ගන්න පුළුවන් ගෙනියන්න පුළුවන් නමන්න පුළුවන් එහා මෙහා ගෙනියන්න පුළුවන් මේ වගේ ගති ලක්ෂණයක් මනසට එනවා. එහෙම එකක් තියෙන්න ඕනේ කියලා. අන්න අවිද්‍යාව ඊළඟ නිගමනය. ඕනිනා වායෝ ගතිය. ඒක ඇසුරු කරන්න ඕනේ, තදෙන් බැඳෙන්න ඕනේ, හැදෙන්න ඕනේ, ස්පර්ශ කරන්න ඕනේ. එතකොට ඒ ආස්වාදී ලබන්න පුළුවන් කියන මේ අදහස ඒක. ඒක තද ගතියක් එනවා ඒකට. ඒක තමයි පටවි ගතිය. මෙන්න මේ ගති ලක්ෂණ හතරක මානසිකත්වයක් අවිද්‍යාවෙන් හටගන්නවා. අවිද්‍යාවෙන් ඒක ගොඩනගා ගන්න මොකටද? භුක්තිය බලාපොරොත්තු ආස්වාද බලාපොරොත්තු ආස්වාදී තියෙන බලාපොරොත්තු වල කියන තණ්හා. ඊළඟ ගති ලක්ෂණය. දැන් තණ්හා යම් තැනක බලාපොරොත්තු වෙනවා නම් අවිද්‍යාවත් එතන. අවිද්‍යාව යම් තැනක තණ්හාත් එතන. ඉතින් අවිද්‍යාව තෘෂ්ණා අත්‍යල් වැළගත් දහමක්. එකක් අයින් කරන්න බෑ එකක් අයින් කරලා. නෑ ඒක ඒතර ප්‍රියමනාපයෙන් එතන බැඳෙනකොටම අර අවිද්‍යාවෙන් ගොඩනගා ගත්තේ. ඒක වර්ණනා කරන්න හරි කැමති. ඔහුට ඒක වර්ණාව කරන්න හිතෙනවා. වර්ණනාත්මක අගයක් දකිනවා. මෙන්න මේක ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගව ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒ හතර. ගති ලක්ෂණ හතර භෞතික බවට පත් කරගන්නකොට මනසේ. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත හතරක් බවට පත් වෙනවා. හැබැයි තෘෂ්ණාවත් එක්ක බැවිච්ච මානසිකත්වයකින් ගොඩනගපු නිසා ඒක වර්ණවත් කරන, ඒක උපනංග වාගන්න හැරතල කරන වර්ණවත් ගතිය තෘෂ්ණාවෙන් නැగిලා එනවා. අන්න ආවේනික ඊළඟ රූපේ වර්ණ රූපේ. ඕකේ ඒකේ ගෑවිලා. ඒකේ ඇදිලා බැඳිලා ඉන්නේ. උට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ආන් ගෑවිලා ඇඳවිලා ඉන්න. කියන බලාපොරොත්තු නිසා ගෑවි අඳ වෙන ගතිය හැවත් ගෑවි ඇඳී ඉන්න ගතිය, ඈඳිලා ඉන්න ගතියට. කියනවා ගන්ධ ගතිය. අන්න ඊළඟ රූපයක් හට ගැනීමට තව හේතු. අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන භූත හතර හැදුනහම ඒක තවත් කාරණා හතරකින් ඔප්නංගෙට තියෙන කරුණෝය. තෘෂ්ණාවෙන් අපනිගමනයි. ඊට පස්සේ ඒක ආස්වාද විඳිමින් ඒක අත්හැරලා ඈතට යන්න තු ඒකෙම ඇදිලා බැදිලා ඉඳ හිතෙන ගතියක් එනවා එතනම හිර වෙලා මේක රස්ස ගති රස්සනේ තෘෂ්ණාව ඊළඟට ඒවා යලි යලි ජනිත කර කර ඒ තුල පැවැත්ම ගෙනියන්න හිතෙනවා ආස්වාදයේ මුල් කරගෙන තෘෂ්ණාවේ හතරවෙනි ලක්ෂණය ඒ කියන ඕජා ගතිය එන අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙක අත්වැල් බැඳගත්ත දහමක් නිසා ඒකේ ඉන්න තාකල්. ඒක ආස්වා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් ආස්වාදිනින්ද බලාපොරොත්තු. ඒ දේ ගොඩනගන්න අවශ්‍යතාවය ඇති නිසා මනස භෞතික ලෝකයක් ගොඩනැගීමට අවශ්‍ය කරන්නා වූ ක්‍රියාදාමයේ හි පිහිටනවා. අන්නේ ක්‍රියාදාමයේ පිහිටීමේ නිගමනයක් නිර්මණ ප්‍රතිඵලයක් තමයි අනුකූල ලෝකයක් ගොඩනැගීමේ ආරම්භය. අත්‍යල් වැදගත් දහම වෙනස් කරන්න බැරි නිසා ඒකෙන් හටගන්නා වූ ගති ලක්ෂණෙන් හටගන භෞතික ගති ලක්ෂණයත් වෙනස් කරන්න බෑ. භෞතික ලෝක ලක්ෂණේ ආපෝ තේජෝ ආයෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන කොටස් 8ක් වෙන් කරන්න බැරුව එකට බැඳිච්ච මූල ධර්මයක් හටගන්නවා. මෙන්න මේක තමයි භෞතික ලෝකයේ ආරම්භය. සුද්ධාස්තකේ. එතන මේකේ මේ රූප හතරක් ගොඩ නැගිලා. තව රූප හතරක් ඒ ගොඩ නැගිච්ච රූප මත ගොඩ නැගිලා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ගති හතරට අනුකූලව ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා. හටගත භූත රූප හතරට. වන්න ගන්ධ රස ඕජා කියන තෘෂ්ණාවෙන් හටගත්ත උපමට්ටම් හතරක් වට කරගන්න. අර රූප හතර යම් තැනක නැද්ද? උපමට්ටම් හතර පිළිතන්ට දෙනවා. එහෙනම් රූප හතර මූලිකයි. අන්නේ මූලික මූලික රූප හතරට කියනවා භූත රූප හතරක්. මෙන්න මේ භූත රූප හතරෙන් හටගන්නේ මොනවද? ආස්වාද විඳින බලාපොරොත්තු වෙන්නේ මේ භූත රූප හතර ආරම්භ කරලා. එහෙනම් භූත රූප හතර ආරම්භ කරනකොට ඒකෙන් ආස්වාද ලබන්න නම් ලෝකාස්වාදී ලැබීමට අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය පංචකාම ඉන්ද්‍රිය පද්ධතිය හදන්න ඕනේ. අද කන නාසය දිව කය කියන මේ භෞතික වස්තු පහ ස්පර්ශ ලබන්නේ ආකාර පහකින් ගොඩනගන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා. ඒකෙන් අර හටගත භූත රූප හතර. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીව ප්‍රසාද, කාය ප්‍රසාද කියලා. උපමට්ටම් පහක් මතු කරලා දෙනවා. අන්න භූත රූප හතර නිසා හටගත්ත ප්‍රසාද රූප පහ. ඔන්න භූත රූප හතරයි ප්‍රසාද රූප පහක් හට ගන්නවා. ඒ භූත රූප ප්‍රසාද රූප භූත ප්‍රහාද විශේෂ රූප. දැන් මේවට විශේෂ වෙන රූපත් ඕන. මොකද ආස්වාදෙන්නේ බලාපොරොත්තු වෙනා නැහැ ඇහැටි වුණාටම රූප ආස්වාද ගන්න බෑ. ඒකට විශේෂ වෙන රූප කොටසක් තියෙන්නත් ඕන. අරමුණ නොවනවා නම් එහෙම ආස්වාද ලබන්න බෑ. එහෙනම් භූත රූපයයි ප්‍රහාද රූපයයි අරමුණු වීමට මූලික වෙච්ච ආධ්‍යාත්මික පැත්ත. බාහිරින් විශේෂ වෙන එකක් එනකොට විශේෂ රූපයක් බවට පත් වෙනවා. ඒතර ඒකට විශේෂ රූප හැදෙනවා. පහත රූප විශේෂ වෙනවා, කන්ට ශබ්ද විශේෂ වෙනවා, නාසයේ ගන්ධ විශේෂ වෙනවා, දිවට රස විශේෂ වෙනවා, කයට පොට්ටබ්බේ විශේෂ වෙනවා. අනේ විශේෂ රූප කොටසක් හද ගන්නවා. භූත ප්‍රසාද විශේෂ. එතකොට මේ ඒකාකාරීකින් ආස්වාදයෙන් දෙන ලෝක සත්‍යයේ මේ ආස්වාද මානසිකත්වයේ සකස් වෙලාන්නේ. විවිධාකත් විවිධත්වයක් තියෙනෝනේ ආස්වාද විදිහට. දැන් භාව රූප කිව්වහම ස්ත්‍රී භාව පුරුෂ භාව කියන්නේ ගෑනු කිරිමි දෙකට වෙන් කරලා මේක මේ පොත්වල පෙන්නන්නේ. භාව රූප විග්‍රහ කරන්න ගියා. යම් කිසි ආස්වාදයක් විඳින්න නම් යමක් ඇදලා ගන්න තියෙන්න ඕන යමක් ඇදිලා එන්න ඕන. ඇදලා ගන්න දෙයකට ඇදිලා එන දෙයක් තියෙන්න ඕන. ඇහැ රූප ඇදලා ගන්න දේ ගෝචර වෙන රූප ඇහැට ඇදලා එනදී. කන රූප ඇදලා ගන්න එක ගෝචර වෙන රූප කන්ට ඇදලා එනදී. ඇදලා ගන්න එක ඇදලා ඇදිලා එන එක. නාසය ඇදලා ගන්න එක ගන්ධය ඇදලා එන එක. දිව රසය ඇදලා ගන්න එක බාහිර රසය ඇදලා එන එක. කය ආස්වාද ඇදලා ගන්න එක බාහිරින් තියෙන ඇදිලා එන එක. මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ පහට ඔය යම් කිසි කෙනෙකුට ඇදලා ගන්න ඒවට කියනවා ස්ත්‍රී භාව රූප. ඒ කරා ඇදලා එන ඒවට කියනවා පුරුෂ භාව රූප. ස්ත්‍රී භාව රූපයි පුරුෂ භාව රූපයි කියන්නේ ඔන්න ඔතනයි. දැන් ඒකේ බාහිර ලක්ෂණයන් නිසා ස්ත්‍රී පුරුෂ කියන නන්දිකක් තියලා තිනවා. තවත් මෙහා ආපු බාහිර ලක්ෂණයන් පෙන්වන්නට අර කියන ධර්ම ස්වභාවයේ මුල් කරලා ඉතින් ඉත්‍රි පුරුෂ කියන අන් දෙකක් තියා තියෙනවා. අර මූල ධර්මයේ තේරුම් ගන්න බැරි නිසා ඉත්‍රි පුරුෂ කියන මේ බාහිරින් තිබෙනා බාහිර පස්සේ හටගත්ත ඉත්‍රි පුරුෂත්වයන්ට. ඉත්‍රි භාවය පුරුෂ භාවය කියන නම් කරන්නේ කියලා තමයි මේ භාව රූප තෝරා ගන්න බැරුව තියෙන්නේ. මූලික භාව රූප කියලා කියන්නේ මේ දැන්ට මේ ඉත්‍රි පුරුෂ දෙකලෝ නෙමෙයි. ඇදලා ගන්න දහම් සහ ඇදිලා එන දහම් කියන මේ දෙකක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රිය මනාපදී හටගන්නේ. අන්න ඇදලා ගන්නකොට ඇදිලා එනකොට අන්න හාද බව ඇති වෙනවා. හෘද භාවය ඇති වෙනවා. භාව රූපලාට හදේ රූප. අන්න ඇදලා භාව නැගෙන රූපේ කියනවා හදේ රූප. අන්න ඒතොර ඒ පුද්ගලයාට ඒ තුර ජීවත් වෙන්න කැමැත්තක් එනවා. ඒක හරි ආස්වාද විදිහින් ඒ තුල වැඩ පිළිවෙල ගෙනියන්න ඇති වෙනවා කැමැත්තක්. ඒ කැමැත්තට අනුකූලව ඒවා ජීවත් කරන්න තවත් රූප සම්බන්ධයක් ඇති වෙනවා. එකින් එකට බැඳිලා හැදිලා පවත්වන්න පුළුවන් විදියට. කල්පවතින විදියට. අන්න ඒක තමයි ජීවිත රූප. ඒතර ඒවට අවශ්‍ය කරන්නා වූ රක්ෂණය පෝෂණය දෙන්න අවශ්‍ය වෙනකොට. ඒ අවශ්‍ය ඒවට කියන ආහාර රූප. ඔන්න ඔය 18 රූපයක් හටගන්නවා. ඉස්සෙල්ලාම ඔය ක්‍රමයේ මෙන්න මේ රූපහලාපයේ යම්තයක යම්චි සම්පින්දනය වෙලා. ඇස කන දිවනාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී වශයෙන් ලෝකයක් කියලා ගොඩ නැගුණාම අන්නේ හටගත ලෝකයේ තුල ඒ රූප නිසා හටගන්න බාහිර රූප කොටසක් හටගන්නවා. එකින් එකට වෙන් කරන්න පුළුවන්. මේ හවල් රූපය, මේ අනික් රූපය, මේ තව රූපයක්, මේ තව රූපයක්, මේ මේකින් එකට එක එක රූප වෙන් කරන්න පුළුවන්. පරිච්ඡේද වෙන් කරන්න පුළුවන් නිසා ඒක නිසා පරිච්ඡේද. ඒ වගේම ඊතර එක එක නම් වලින් නම් ගොත් වලින් පනවන්න ඒවා හම්බ වෙනවා. ඒවට කියනවා විඤ්ඤාති රූප. ඒ හටගත් රූපයක් ඇත්නම් ඒක එක එක ආකාරයේ විකාර භාවයටපත් වෙනවා. සෑහළු බවටපත් වෙනවා, මුරුදු බවටපත් වෙනවා, කටයුතු කරගන්න සුදුසු බවටපත් වෙනවා. ඒ අවස්ථා තුනටපත් වෙනවා. එතකොට ඒවට කියනවා විකාර රූප. ඊදත්යන්ටපත් වෙන රූප. ඒ නිසාම හට ගැනීමක් විද්‍යාමාන වෙනවා. පැවැත්මක් විද්‍යාමාන වෙනවා. වැහැරීමක් විද්‍යාමාන වෙනවා. වැනසීමක් විද්‍යාමාන වෙනවා. ඔය කියනවා ලක්ෂණ රූප. ඔය ආකාරයෙන් කොනස් 10ක් හටගන්නවා. අතන 17ක් හටගත්තා 17ක් නිසා හටගන්න රූප 10ක් නිසා 18 10 28ක් හටගන්නවා. මුළු ලෝක ප්‍රයත්න හට ගන්න ආකාරය. ওই ක්‍රමයට ප්‍රයත්නක් යනවා කියන එක තමයි 28 රූපයන්ගේ විග්‍රහ කළේ. අවිද්‍යාව තෘෂ්ණා මුල් කරගෙන ප්‍රයත්න හට ගන්න හැටි. හටගත ප්‍රයත්න ඒ තුල ආස්වාදේ ලබා ගන්න අවසානයේ දක්වා ක්‍රියාත්මක වෙන රූප කලාපයේ හැඩගැහිලා තියෙන ආකාරය. මේ ওই ටිකේ අරංගුයි මේ ලෝකේ තියෙන සියලුම රූප. ওই පිටස්සර මලවන්න බෑ. භෞතික වශයෙන් පවතින රූප දන් නාම රූප වෙන් කරනකොට 28 රූපයට වෙන් කළා අර භෞතික පැත්ත නාම පැත්තෙන් වේදනා සංඥා සංකාර විඥාන හට ගැනීමට අවශ්‍ය කරන මනෝමය රූපය සහිත වන්නා වූ එක නාමය හා සම්බන්ධ නිසා අර කියන අන්‍යසන අපරේ ධම්මායතනය හා සම්බන්ධ කරලා ධම්මායතන පරියාපන් රූප කියලා වෙනම කොටසක් වශයෙන් වෙන් කළා. මේ කොටසක් නාම හැටියට නාම රූප වලයි තියුණා කොටසක් භෞතික රූප වලයි තියුණා. භෞතික රූප 28 ආකාරයෙන් විග්‍රහ කිරීම නිසා තමයි රූප 28ක් කියලා විග්‍රහ කළේ. අනික චිත්තචෛතසික හැටියට වෙන් කළා. අර අභ්‍යන්තර රූප කියන්නේ ඔකම වැටෙන්නේ චිත්තචෛතසික වලට. මනෝ රූප වැටෙනවා චිත්තචෛතසික වලට. ඒහා සම්බන්ධව. භෞතික හැටියේ රූප වලට. මේ මේකෙන් තියෙන මේ අවිද්‍යාව තෘෂ්ණා බැඳීමේ නික්මීදී දාට නිබ්බාන. බැඳීම ඉවරයි. ලෝකෙන් විතරයි. මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා මේ ධර්ම හතර ආකාරයෙන් විග්‍රහ කරන මුළු ලෝකයක් නිවනක් ඔක්කොම සම්බන්ධ කරලා අපි දකිනවා.